දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල විස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ මූලාසනේ වැඩි සිටිනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන අනිකුත් සියලුම යෝගාවතර පිළිපදින් අවසරයි අපි පසුගිය වාරේ ධර්ම දේශනා අවස්ථාවේදී මේ වාගේ අරණ්‍යගතව සාමූහිකව පූර්ණ කාලීනව භාවනා කරන පිරිසකට මේ භාවනා කර්මාන්තයේ සමුද්ද වීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන කාරණාවක් ප්‍රස්තුත කරන්නට යෙදුණා. ඒ තමයි ඒ සමූහයතා වූ සමගියට හේතු වෙන තමන්ට ගැළපෙන මිත්‍රයා, කල්යාණ මිත්‍රයා හඳුනා ගැනීමට උදව් වෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපදෙස් කීපය. අංගුත්තර නිකායේ සත්‍යක නිපාතේ මිත්ත සූත්‍රය අපි එදා ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය අනුව දිහි පැවිදි එහෙම නැත්නම් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියනා වූ මොන්නම ආකාරයක තවත් විදිහට කියනවා ලෞකික ලෝකෝත්තර එළෝ මෙලෝ දෙක සැප කැමැති කෙනෙකු විසින් ඒ තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා අසුර පැතිය යුතු පතන්ට සුදුසු කල්යාණ මිත්‍යාගේ ගුණ දක්වනවා. දුද්දදං දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති ආදී වශයෙන් දීමට දුෂ්කර වූ දුර්ලභ වස්තුන් දෙන මිත්‍රයා ආශ්‍රේත සුදුසුයි. දුක්කරං කරෝති. හිතා ගන්න බැරි විදිහේ දුෂ්කර දේවල් තමා වෙනුවෙන් ඉෂ්ට කර දෙන කෙනා මිත්‍රත්වයේ සඳහා සුදුසුයි. දුක්ඛමං කාමති. තමන්ගේ අත්තරදී දැනන තන සිටින වැරදි වෙනුවෙන් අන්තිමතම ඉවසන පුද්ගලයා මිත්‍රයෙක් වශයෙන් තෝරා ගැනීම සුදුසුයි ආදී වශයෙන් අංග හතක් ඒ සූත්‍රය සඳහන් කරනවා. ඒ හතට බුද්ධ වචනේ වශයෙන් සඳහන් වෙන්නේ අංග වශයෙන්. දැනගත යුතු, තිබිය යුතු කරුණු. ඊට පස්සේ අංගුත්තර නිකායෙම ඒ සූත්‍රයට යටින් සඳහන් වෙනවා බික්ඛු මිත්ත සූත්‍රය කියලා සූත්‍රය. ඒ සූත්‍රයේ අර කලින් ලෞකික ලෝකෝත්තර වශයෙන් එලෝ මෙලෝ වශයෙන් අර්ථ දෙකම સિદ્ધ කරන යටි විදියෙන් කියනවා නම් මෙලෝ වශයෙන් කාමාවචර වශයෙන්, ගිහි ජීවිතයේ වශයෙන්, ලෞකික වශයෙන් මිත්‍යයන් සොයන හැටි පෙන්වලා මේ බික්කු මිත්‍ර සූත්‍රයේදී ඒට වඩා ලෝකෝත්තර පැත්ත එහෙම නැත්නම් निराமிස පැත්ත ආධ්‍යාත්මික පැත්ත ගැන වැඩියෙන් අවධාරය යොමු කරලා මේ මිත්‍ර සූත්‍රයේ බික්කු කියලා විශේෂණ පදයක් එකතු කරලා තියෙනවා. අන්නේ බික්කු මිත්‍ර සූත්‍රයේ පුත්‍රජානන් වහන්සේ කාරණා කරුණු හතක්. සත්‍යයි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ කියලා ධර්ම හතක් සහිත මිත්‍රයෙක් හඳුන්වලා දෙනවා. නැත්නම් මිත්‍රයෙක් හඳුනා ගැනීමට අවශ්‍ය කරුණු හතක් පෙළගස්සනවා. ඉතින් අර පළමු සූත්‍රයේදී සඳහන් කරන්නේ සත්‍යයි භික්කවේ අංගේ සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝ සුද්ධජන් දදාදි දුක්ඛං කරෝති දුක්ඛමං කමති ආදී කොට ඇත්තා වූ ඒ කරුණු හත සහිත මිත්‍රයා ඇසුරට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන මහා කරුණාවයි. දෙවෙනි සූත්‍රයේදී සත්‍යයි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ මෙන්න මේ ධර්ම හත අරිට වඩා ආධ්‍යාත්මිකයි. අරිට වඩා ගැඹුරයි. මේ ධර්ම හත සහිත මිත්‍යා සේවිතබ්බෝ භජිතබ්බෝ කයෝපාස්තබ්බෝ අපිනු පනුජ්ජමානෝපි කිය හතර ආකාරයක විශේෂණයක. මේ දෙවෙනි සූත්‍රයේ සඳහන් වෙන කරුණු හත යම්ම කිසි කෙනෙක් ළඟ දැක ගන්න පුළුවන් නම් පවතිනවා නම් සේවනය කළ යුතුයි සේවිතාවෝ. භජිතාවෝ ළඟින් ඇසුරු කළ යුතුයි. කයෝපාසිතාවෝ ළඟින් ඇසුරු කළ යුතුයි. අපිනු පනුජ්ජමානෝපි ඒ කියන්නේ එළවද්දී. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරද්දී තමන් පිටුවහල් කරද්දී මෙන්න මෙවැනි ගුණ සහිත කෙනා අසුරු කළ යුතුයි කියලා මේ දෙවෙනි සූත්‍රයත් පළවෙනි සූත්‍රයත් සංසන්දනය කරනකොට මේ එකම පිටුවල සඳහන් වෙන්නේ බොහොම ළඟින් සංග්‍රහ වෙලා තිනවා ධර්ම සංගායනාවලදී සඳහන් වෙනවා මේ දෙවෙනි සූත්‍රය පළවෙනි සූත්‍රයට වඩා ආධ්‍යාත්මික පැත්තට බොහොම බරයි විශේෂයෙන්ම මේ අපි පිළිත වාගේ පූර්ණ කාලීනව භාවනා කරන පිරිසකට සංසන්දනාත්මකව දෙවන සූත්‍රයේ වඩා ගැඹුරක් පවතින බව කියනකොට වැටහෙනවා. එදා අපි ඒ ඥානීය සතියේ මේ දෙවන සූත්‍රයේ අංග 7 ධර්ම දේශනාව වශයෙන් ඉදිරිපත් කරන්න තියෙනවා. පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචත්තානේ නියෝජයෝ මේ විදිහට ඒ කරුණු හත විත්‍රාජානන් වහන්සේගේම ශ්‍රීමුක පාඨයක් වශයෙන් එක එකක් විස්තර කරලා තියෙනවා. අද ධර්ම දේශනාවදී බලාපොරොත්තු වෙන්නේ එදා කෙටියෙන් හඳුනා දෙන්න යෙදුණු මේ ප්‍රිය භාවය, ගරු භාවය ආදී එක එකක් ධර්ම අපි මේ භාවනා ජීවිතයේදී අපේ මිත්‍රයන්ගෙන් බලාපොරොත්තු වෙනකොට එහි ගැනෙන්නේ එහි දැක්වෙන්නේ කුමන අර්ථයක්ද කියලා මේ ප්‍රායෝගික පැත්තට භාවනා අධ්‍යක්ීම් පැත්තට බරව ඒ වගේම මූල ධර්ම න්‍යාය ධර්මයට සම කරලා විස්තර කිරීමටයි මෙතනදී අපි එදා ධර්ම දේශනාවේදී මතක් කරපු මූලික කරුණු දෙකක් ඉදිරිපත් කර ගන්න ඕනේ මේ අර්ථය නියම ධර්මානුකූල වෙන්න එකක් තමයි මේ සූත්‍රය අපිට උදව් කරන්නේ තමන්ට සුදුසු මිත්‍රයා තෝරා ගැනීමේදී මිත්‍රයා තුල බලාපොරොත්තු විය යුතු තිබිය යුතු ගුණ හතක් විදිහට. මේ නිසා මේ සූත්‍රය වර්ග වටහා ගන්න ඇත්තෝ වෙන විදිහට කියනවා නම් සර්පයාගේ හරියට බෙල්ලෙන් අල්ලන්නේ නැතුව වලිගෙන් අල්ල ගන්න ඇත්තෝ මේ කරුණු නිසාම භාවනාවට පෙළඹෙනවා වෙනුවට භාවනාවෙන් පිරිහෙනවා භාවනාවට ඉදිරිපත් නොවෙනවා. ඒ මොකද මෙවැනි ಗುಣ සහිතත්ව අද නැහැ කියලා. මෙන්න මේක මුලින්ම විසඳාගත යුතු පිළිකාව. බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්ම ගැඹුරු ගුණ හතක් දක්වමින් තමන් ඇසුරු කළ යුතු මිත්‍රයා වෙන විදිහට කියනවනම් කල්යාණ මිත්‍රයා තව විදිහට කියනවනම් කර්මස්ථානාචාර්යවරයා හඳුන්වනවා ඒ ගුණය තිබීම වාසනාවක්. ඒ ගුණ තිබීම අපේ පරම ආත්ම ඉෂ්ට වීම. නමුත් ගැඹුරේ සලකලා බලනකොට ඒ ගුණ නැතිදෝ එවැනි ගුණ සහිත ඇත්තෝ අද විරලදෝ මේ නිසා අපට නියම කර්මස්ථානයක් ගැනීමට කෙනෙක් නැද්දෝ කියන අදහසින් බොහෝ දෙනා පැකිලෙනවා. එහෙම නැත්නම් තාමත් ඒ මේ අත බලමින් පසු වෙනවා මෙවැනි පුද්ගලයෙක් පහළ වෙනකම්. මෙන්න මෙවැනි අත්තු මතක තියාගන්න තියෙන්නේ අපි අර පළවෙනි සූත්‍රයේ සඳහන් වෙන ආකාරයේ මිත්‍රේකෝ හොයද්දී අපි මේ කරුණු බාහිරේ පමණක්ම හොයන්න කියොත් අපි ඔන්න ඔය කියන අන්තගාමීට වැටෙනවා අන්තයට වැටෙනවා අපිට හොඳ මිත්‍රයෝ හමු වීමේ අපේක්ෂාවෙන් අපි තවමත් නරක මිත්‍රයෙක්ව සිටියදී බලාපොරොත්තු වෙනවනම් ඒක ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනට වඩා අමාරුයි තමන් තුළ කිසිම ශික්ෂණයක් නැතුව, තමන් තුළ කිසිම ගුණ ධර්මයක් නැතුව, තමන් තුළ අනුන් මනින කෝදුවක් පමණක් අතැතිව ගමන් කරන්න පටන් ගත්තොත් මුළු ලෝකේ පුරා ඇවිද්දත් කවදාකවත් ගුණයක් දැක ගන්නට හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද තමන් තුළ හික්මීමක් නැති නිසා. තමන් තුළ මිත්‍ර ගණ්ඨයක් නැති නිසා. ඒ නිසා මතක තියාගන්න ඕනේ තමනුත් මේ ඉන්නේ ಗುಣ වඩන, ශික්ෂණයේ වඩන ප්‍රතිපත්ති මාලාවක. එහෙමනම් තමනුත් සූදානම් වෙන්න ඕනේ හොඳ මිත්‍රෙක් ලබා ගැනීමේ අදහසින් මිත්‍රෙක් වෙන්න. තමන් කවදා හරි හොඳ මිත්‍රෙක් වෙච්ච දවසට තමන්ට පේන්න පටන් අරගනි හොඳ මිත්‍රයන්ගේ හැටි. හොඳ මිත්‍රයෝ කොච්චරනම් ඉන්නවද කියලා. මෙන්න මේකට තවත් උදව් වෙන කාරණාවක් තමයි මේකටම තව ගැඹුරක් තව පියවරක් ඉදිරියට යන එක තමයි තමන් හොඳ මිත්‍රෙක් වෙන්න නම් ප්‍රථමයෙන්ම තමන්ට තමන් මිත්‍රෙක් වෙන්න ඉගෙන ගන්න. මේ බොහොම ගැඹුරු කාරණාවක්. නමුත් දෙකේ පන්තියේ ළමයෙකුට පවා කරන්න පුළුවන් දෙයක්. ඒ මොකද මේ බොහෝ දෙනා අහලා තියෙනවා මෛත්‍රී භාවනාව. මේ මිත්‍ර කියන වචනයත් මෛත්‍රී භාවනාවේ තියෙන්නේ එකම සංදර්භය එකම අදහස. මෛත්‍රී භාවනාවක් වඩන්න නම් ප්‍රථමයෙන්ම Tamanට මෛත්‍රී කරගන්න පුළුවන්. මේ ಗುಣ හොයාගෙන යන ඇත්තෝ සමහර වෙලාවල් වලට Tamangen සිදුවෙන ඉතා කුඩා වැරද්දක් පවා ඉතාමත් බරපතල විදිහට සලකලා Tamanට දරුණු දඬුවම් පමුණවන තත්ත්වයකට පත් වෙනවා. අන්න එවැනි ඇත්තන්ට අනුන්ගේ කිසිම අඩුපාඩුවකට අනුන්ගේ කිසිම දුර්වලකමකට සමාව දෙන්න තේරෙන්නේ නැහැ. ඒ මොකද තමන්ගේ වැරද්දට තමන් සමාව දෙන්න දන්නේ තමන් සමග තමන් මිත්‍ර වෙන හැටි දන්නේ හිත කාය සමග මිත්‍රත්වයක් නැහැ. කය හිත සමග මිත්‍රත්වයක් නැහැ. ඇතුළත තද ගැටිල්ල. රුචිය එකක්. ගුරු මතේ එකක්. තර්කයේ එකක්. මේ සියල්ලම Taman තුල ගොනු වෙලා වියවුල් වෙලා මහා අවුලක්ව පවතිද්දී ඒ පුද්ගලයාට කවදාකවත් බාහිර කෙනෙක්ගේ ගුණයක් දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද ඇතුළත අවුල නිසා. මේ නිසා අපි බාහිර ගුණ ඉදිරිපත් කරන මේ බුදු වචනේ තේරුම් ගන්න ඕනේ එක පැත්තකට බලනවා නම් අභ්‍යන්තර ಗುಣ බලන කැඩපතක් විදියට. අවදාහරි Taman තුල තුද්දදන් දදාති කියන ගුණයට ගරු කිරීමක්. ඒ කිරීමේ ආසාවක්. ඒ කර ඇති අත්දැකීම් බහුල වෙන්න බහුල වෙන්නේ මෙන්න මෙවැනි දුද්දදන් දද ඒ කියන්නේ දුෂ්කර දේවල් දෙන්නා වූ පුද්ගලයව දැක ගන්න පුළුවන්. Taman කවදාකවත් දුෂ්කර දෙයක් දෙන්න හිතන්නේත් නැතිනම් තමන් කවදාකවත් දුෂ්කර දෙයක් දීලා පුරුද්දක් නැති කෙනෙකුට නම් කවදාකවත් මේ ගුණ දැක ගන්න හම්බුනේ. ඒ නිසා පළවෙනි සූත්‍රයේම මෙන්න මේ පළවෙනි පාඩේ තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මොකද තමන් හොඳ මිත්‍රෙක් වෙච්ච දවසට තමයි අපට හොඳ මිත්‍රව දැක ගන්න පුළුවන්. එහෙමනම් තමන් හොඳ මිත්‍රෙක් වීමේ කටයුත්ත ශික්ෂාවක් විදිහට බාර ගන්න. තමන් විසින් මේ සාපයාගත යුතු දෙයක්. මූලික සුදුසුකමක් විදිහට බාර ගන්න. එහෙම බාර ගන්න නම් පළවෙනි බාලාංශ පාඩම මොකද්ද? Taman සමග මිත්‍ර වෙන්න ඕන. Tamanට මෛත්‍රී කරගන්න ඕන. මෙන්න මේ කාරණා දෙක දන්නවනම් මේ බුදු වචනේ ගැඹුර මෙතෙකයි කියලා කියන්නේ. තමන්ගේ ಗುಣ පිහිටපු දවසක තමයි අපිට අනුන්ගේ ಗುಣ දැක ගන්න පුළුවන්. තමන්ගේ ಗುಣ පිහිටන්න නම් තමන්ගේ වැරදි වලට තමයි සමාව කරගන්න. විශේෂයෙන්ම මේ ව්‍යාපාර කරන අධ්‍යාපන කටයුතු කරන එහෙම නැත්නම් වෙන ලෞකික අභිවෘද්ධ බලාපොරොත්තු වෙන ඇත්තන්ට වඩා ආධ්‍යාත්මික ගමනේ යන ඇත්තෝ තමන්ට තමන් සමාදීම තමන්ට තමන් කමා කර ගැනීම විශේෂයෙන්ම පුරුදු කර ගන්න මෙන්න මේකටයි අපිට සත්‍යඥාචාරින් වහන්සේලා ඉන්නේ. අපි උන්වහන්සේලාගේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයෙන් තමන්ගේ වැරද්දට සමාව ගන්න ඕනේ. දඬුවම් පමුණවා ගන්න ඕනේ. කමුණුවමින් ආයති සංවරයේ අනාගතයේ මෙවැනි වැරද නොකිරීමේ සංවරයේ පිටන්ට ඕන. මේකටයි අපිට ආචාර්යවරු ඉන්නේ. මේකටයි අපිට මේ බුදු කෙවල් තියෙන්නේ. මේකටයි අපිට මේ ආපත්‍ති දේශනා තියෙන්නේ. මෙන්න මේ කාරණාව පිළියෙල කරගන්නේ නැතිනම් මේක මේ සූත්‍රයට සම්බන්ධ කරගන්නේ නැතුව අනුම්මයින කෝදුවක් විදියට මේ දුද්දදන් දදාති දුක්කරං කරෝති ආදී දේවල් හොයා විදින්න ගත්තොත් කවදාවත් හම්බෙන්නේ මේ කියපු කාරණා දෙක තුන මේ දෙවෙනි සූත්‍රය පදාලා ඒ නිසා මේ බණ අහන ඇත්තන්ට මතක තියාගන්න ඕනේ අපි තවමත් මේ කල්යාණ මිත්‍යා ඇහෙන් දැක ගන්නා කටයුත්ත සම්පූර්ණ කරමින් ඉන්නේ. නමුත් අපි සෑම සියලු දෙනාගම පොදු එක හොඳ ගුණයක් තියෙනවා. ඒ මොකද්ද? පරම කල්යාණ මිත්‍යා දැනටමත් භාරගෙනයි කියේ. මොකද අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපේ පරම කල්යාණ මිත්‍යා. උන්වහන්සේට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කැප වෙච්ච පිරිසක්. ඒ නිසා අපි සියලු දෙනාගේම ඒ කල්යාණ මිත්‍රයන් දන්නා, කල්යාණ මිත්‍රයන් පිළිගන්නා වූ උත්කෘෂ්ඨ ගතිය දැනටමත් පිහිටලා තියෙනවා. නමුත් එක එක්කෙනෙක් වශයෙන් බැලුවොත් තමන්ට තමන්ගේ කමඨාන සුද්ධ කරගන්නට, හොඳ බණක් අහන්නට, ආශ්‍රයයට වැරද්දක් ප්‍රකාශ කරන්නට හොඳ කල්යාණ මිත්‍යා පිළිබඳ සැකතාම ඇති. ඒ මොකද තමන් තුල ගුණ තාම පිළිතුරු නැති නිසා. ඒ නිසා අපි සියලු දෙනාම අන්න ඒ අතර වාරේ පසුවින පිරිසක්. මේ නිසා මේ සෑම ගුණයක්ම බාහිරේ හොයනවා වගේම Taman තුල දියුණු කර ගැනීමට ඒකාන්තයෙන්ම අවශ්‍ය වෙන බව කල්පනා ඇති කෙනාට ධර්මාන්ව යano කල්පනා කරන කෙනාට වැටෙනවා. වෙන විදිහට කියනවා නම් අපි තාම කමඨහන් සුද්ධ කරමින් ගත වෙනවා. මේ කමඨහන් සුද්ධ කරන්නට අපිට කර්මස්ථානාචාර්යවරයෙක් අවශ්‍යයි. උන්වහන්සේ සාක්ෂි කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. දවසක අපි කර්මස්ථාන කාර්යවලෙක් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වෙන්න නම් අපි මේ ಗುಣ අද අදම පුරවන්න ඒ කොහොමද? මේ භාවනා ජීවිතයේදී පිටසක්කමයකට භාවනා කරගෙන යද්දී අනන්ත දුෂ්කරතා පහළ වෙනවා. කංකටළු පහළ වෙනවා. වියවුල් පහළ වෙනවා. ගැටුම් පහළ වෙනවා. මේ සෑම ගැටුමක්ම කංකටලක්ම වියවුලක්ම Taman තුළ කල්යාණ මිත්‍ර ගුණ පුරවා ගන්නට වටින අවස්ථාවක්. ඒ නිසා මේ ධර්ම දේශනාව අනුන්මයින් මිම්මක් වශයෙන් නෙවෙයි තම තමන්ට ශික්ෂාවක්. දියුණුවට ඇතුළත බැලිය යුතු කන්නාඩියක් වශයෙන් පාවිච්චි කරනවා නම් අපිට මේ සෑම දෙයක්ම හරියට විපස්සනා ධර්ම දේශනාවක් වාගේ පිළිගන්නවා. ඒ නිසා අපි ඉතුරු කාලයේදී කල්පනා කරලා බලමු, විස්තර කරගනිමු. මොකද්ද මේ භික්ඛු මිත්‍ර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ පියෝච ගරු භාවනීයෝච වශයෙන් දක්වන ගුණ. මෙවවා අපි ආශ්‍රය කරන අපේ වැඩිහිටියන් තුල තියෙනවද කියලා අපි සැලකෙනවා කියන්නේ. ඒ වගේම ශක්ති ප්‍රමාණයෙන් Taman Taman තුල පිහිටලා ඇති බව තේරුම් ගන්න. මේ දෙකම මොහොතක් පාස වැඩෙන්නේ. ඒ මොකද Taman ආශ්‍රය කරන වැඩිහිටියන්ගේ ගුණ වැඩිවත් නැතත් තමන් තුල ගුණ වැඩෙනවා නම් වැඩිහිටියන්ගේ ගුණ වඩ වඩා පේන්න පටන් ගන්නවා. මේක සම්බන්ධයෙන් හොඳ වටිනා ප්‍රකාශනයක් වක්ක ස්වාමින් වහන්සේගේ තේරගාතාවේ සඳහන් වෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා පස්සන්තෝ පස්සති පස්සන්තං කිය. යම් කිසි කෙනෙක් නිර්වුල්ව ධර්මකාරණා දකින්නවනම් ඒ පුද්ගලයාට එවැනි ධර්මකාරණා දකින්න තමන්ට පෙර ආතුව ගමන් කළා වූ සත්පුරුෂයන්ගේ ගුණ හොඳට වැටේ. ඒ විතරක් නෙවෙයි අපස්සන්නංච එවැනි ධර්ම නොදක්නා අන්ධ බාල පුතුජණයා මෙයාය ගුණ ධර්ම සහිත ආර්යයන් වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මොහුය කියලා හරීම තීන්දුවකට තීරණාත්මක ඉලවන වෙන්න පුළුවන් ඉන්නේ Taman ආර්ය භාවයට පත්වෙච්ච දවසේ. එහෙම නැත්නම් Taman තුල ගුණ පිහිටිය දවසේ. එතෙක් අපි කරන්නේ ඒ தത്വයට Tamanපත් වීම සඳහා මේ බුද්ධ වචනේ කණ්ණාඩියක් විදිහට උපමානයක් විදිහට පාවිච්චි කරනවා. නැත්නම් අනුන් මනින්ට හඳුනනවා නෙවෙයි. ඒ වගේම වප්පස්වාමී සඳහන් කරනවා එවැනි ಗುಣ ධර්මයේ निराවුල්ව අවබෝධයක් නැති කෙනාට කොච්චර ගුණවන්තෙක් ඉදිරිපත් වුණත් ගුණවතෙක් විදිහට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. කොච්චරක් අඥානෙක් දැක්කත් ඒ අඥානෙත් නැද්ද කියලා දැක ගන්න හම්බ වෙන්නේ. ඒ මොකද තමන් තුල නිරෝධ භාවය නැති නිසා. එදා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සම්බෝධියෙන් පස්සේ ප්‍රථමයෙන්ම මේ ධර්ම දේශනා කිරීමට සුදුසු කල්යාණ මිත්‍රයෝ විශේෂයෙන්ම සුදුස්සෝ කොයිනකොට ආලකාරා කාල බුදුරජාණන්ගේ ප්‍රධාන උදව් කරපු මේ කාලේ උදව් කරපු උරුණාසල දෙන්න බැලුවා. උරුණාසල දෙන්න නැති නිසා ඊගාට කල්පනා වුණේ ආවතේ වෙදී හිටපු මේ පස්සක මහණුන්. මේ පස්සක මහණුන් හරා කුච්චිත දෝ කාලයක් පයින් ඇවිල්ලා. මේ අතලඟ ගුණ ඇති. නැත්තම් කියනවා නම් යාන්තම් යහ පැරිලා තියෙන්නේ මේ අත නිසා මේ අතංගෙන් පටන් ගන්න ඕනේ. නමුත් ඒ අත්ෝ තුල ගුණ තහම නොපිටපු නිසා බුදුජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. මේ බුද්ධ කල්පේ පළවෙනි පළම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මහා කරුණාවෙන් බොහොම දුරදිග බලාගෙන වැඩියා. වැඩලත් දේශනා කරන්න හදලා පිළින කරා. මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණායි කියලා. නමුත් වක්ක ස්වාමීන් වහන්සේ එක හිටපියේ ප්‍රශ්නම ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ මහා කරුණාව නිසා අමුතු උපක්‍රමයක් යොදවලා මේ එක නමකට කාරණා වටහා දුන්නා. අන්න එදා ඒ නමකින් පටන් ගන්නගත්ත මේ පස්වක මහණුන්ම මේ තමයි බුදුහාමුදුරෝ නැත්තම් මේ කියපු මම බුදුන් වහන්සේ කියලා කියන කාරණාව ඇත්තයි කියන එක නිර්වෘල්ව දැක්කා. ඒ මොකද තමන්ගේ ඇතුළත නිර්වෘල් භාවය නිසා. මේ නිසාම වක්ක ස්වාමීන් වහන්සේ තමන්ගේ තීර ගාථාව වශයෙන් උදාන ගාථාව වශයෙන් මේ පස්සන්තෝ පස්සිති පස්සන්තං කියන මේ ගාථාව දේශනා කරනවා. මේ නිසා මේක අත්නමතියක් නෙවෙයි. හිතලා කියන දෙයක් නෙමෙයි තේරවාද ධර්මයේ තුල තේමාවක් වශයෙන් පවතින දෙයක්. ඒ නිසා අපි මේ සෑම ධර්මයක්ම මනස සාකච්ඡා වෙන සෑම ධර්මයක්ම මෙන්න මේ තාලෙටයි බලන්නේ. ඒ නිසා මේ පියෝච ප්‍රිය භාවය කියලා කියන්නේ මුල්ම අර්ථය වශයෙන් ගන්නේ සිල්වන්තයා අනුන්ට ප්‍රිය. ඒ නිසා තමන් ආශ්‍රය කරන මිත්‍රයා සීලේ පිහිටි කෙනෙක් වෙනවා. ඉන්ද්‍රිය සංවරයේ පිහිටි කෙනෙක් වෙනවා. එතකොට ඔහු ප්‍රිය භාවයක පවතිනවා. එහෙම නැතුව වෙන ලාමක ක්‍රියාවලින් ප්‍රියභාවයටපත් වීමක් මෙතන අදහස් කරන්නේ නැහැ. ඒ නිසා සිල්වන්ත ස්වરૂපය තමන්ගේ අවශ්‍යතාවයන් පිරවීමේලා පිරිච්ච කාලයක් වගේ ස්වરૂපයක තියෙනවනම් මේ නිමේ ප්‍රිය ගුණය පවතිනවා. ඒ නිසා අපි කල්යාණ මිත්‍යා තෝරන වෙලාවේදී එහෙම නැත්නම් කර්මස්ථානාචාර්යවර තෝරන වෙලාවේදී මේ ප්‍රිය භාවය තමයි මුලින්ම පේන දේ. ඒක බොහොම සමාජ ධර්මයක්. ඒ තුන් දෙනෙක් එකතු වෙනකොට කැපී පේන දෙයක්. ඒකට විශේෂ දැනුමක් අවශ්‍ය කරන්නේ නැහැ. ආශ්‍රය කරනකොටම බලාගෙන කෙනාට හෝ ආශ්‍රයට බඳින්නෙච්ච පුද්ගලයාට හෝ මේ ප්‍රිය භාවය පැටෙනවා. ඒ නිසා අපි මේ ප්‍රිය භාවය ඇති කෙනෙක්ම තෝරා ගන්න ඕනේ ආශ්‍රය කරන්නේ. ඒක මොකද බුදුජානන් වහන්සේ දේශනා කරනවා ඒ කර්මස්ථානයක් සමුද්ද වෙන්න සාර්ථක වෙන්න නම් සප්පාය කර්ම සාර්ථක වෙන්න ඕනේ ලං වෙන්න ඕනේ උදව් උපකාර කරන්න ඕනේ ඒ එකක් තමයි මේ පුද්ගල සප්පාය මේ වාගේ පිරිසක් එකට කටයුතු කරගෙන යනකොට අපි විවිධ පළාත් වලින් විවිධ පැති වලින් විවිධ වයස් වලින් විවිධ අධ්‍යාපන මට්ටම් වලින් විවිධ ಜಾති ගෝත්‍ර වලින් මෙතෙන් එකතු වුණාම සියලුම දෙනාගේ මේ ප්‍රියමනාප ගුණේ පිටන්නේ නැහැ. ඒ නිසා අපි සමීපාශ්‍රයට තෝරගන්න ඕනේ මෙන්න මේ ප්‍රියමනාප ගුණය ඇතියත්. ඒක සත්පාය කාරණාවක් වශයෙන් විසුද්ධි මාර්ග අට කතාවේ නැත්නම් විසුද්ධි මාර්ගයේ පවා සඳහන් ඒ නිසා ප්‍රිය භාවයේ පළවෙනීම දක්වලා තියෙන්නේ ඒක බොහොම සමාජශීලී ගතියක් නිසා. ඊගාට සඳහන් කරන්නේ ගරු භාවය. පියෝච ගරු ගරු ස්වરૂපේ කියලා කියන්නේ ගුණවන්ත ස්වરૂපේ. අපි කියනවා ගෞරව සම්ප්‍රයුක්ත බයක් පහළ වෙනවා අපිට සමහර තෙද ඇති සීලවන්ත වයස්ගත ස්වාමීන් වහන්සේලා දකින්නකොට. අර ප්‍රිය භාවය ලාමක ආසාවල් ඉෂ්ට කිරීමෙන් ලබා ගන්නා ලදරු නැත්නම් ලාමක ග්‍රාම්‍ය ප්‍රේ භාවයක් නම් ඒ පුද්ගලට ගරු භාවයේ පිටන්නේ. ඒ පුද්ගල සම මට්ටමේ ලාකල කියනවා. නමුත් පියෝච ගරුච කියලා කියනකොට ගෞරව සම්ප්‍රයුක්ත බියක් එතන පලාන්නේ. ඒ නිසා ඒ තමන් ආශ්‍රය කරන් තෝරා ගන්න කෙනා තමන්ට වඩා සීලයෙන් ගුණයෙන් වැඩි භාවයක් තියෙනවා. විභාවයේදී ඕනම වෙලාවක ළඟට ගිහිල්ලා කතා කරගන්න පුළුවන් ආශ්‍රය කරගන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒ පුද්ගලයා මේ නිසා තමන් ඉන්න බන්තමට පහත් වෙන්නේ නැහැ. තමන්ගේ ගුණය ආරක්ෂා කරන ගතියක් තියෙනවා. මෙන්න මේ පිය ගරු භාව දෙක මුලින්ම දක්වනවා. මේ ගුණ දෙක යම් කෙනෙක් තුළ තියෙනවා නම් ඒ පුද්ගලයා භාවනීය මට්ටමට පත් වෙනවා. ඒ මොකද්ද භාවනීය කියලා කියන්නේ අනුන්ගේ මෛත්‍රියට බඳුන් වෙනවා. අනුන්ගේ මෛත්‍රියට එල්ලයක් බවට පත් වෙනවා. යම් කිසි කෙනෙක් අනුන්ට උදව් කිරීමේදී ප්‍රියමෝණින් ඒ දේ කරනවා නම් එය කරද්දී Taman හීන භාවයටපත් වෙන්නේ නැතුව Tamanගේ ගරුත්වය රැකගෙන ඒ දේ කරනවා නම් ඒ ආශ්‍රය කරන බොහෝ දෙනා මෝ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝාෂ වේවා ආදී වශයෙන් සුභාසින්සන බහුල කරනවා ඒ නිසා පිය භාවයේ සහ ගරු භාවයේ භාවනීය ස්වરૂපය කියලා කියන්නේ බහුලීගත භාවය. ප්‍රිය භාවයේ නැවත නැවත නැවත නැවත යොදවන්න. තමන් කරා උදව් බලාපොරොත්තු එන සෑම කෙනෙකුටම මේ ප්‍රිය භාවය සීමා කරන්න නැතුව දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රිය භාවය බහුලීකරණය කරනවා කියලා කියන්නේ. ඒ වගේම ගරු ස්වරූපේ ඒ පිරිස වැඩි කර ගැනීමේ අදහසින් තමන් ලාමක වැඩි වෙන්නේ නැතුව තමන්ගේ සීලය තමන්ගේ ගුණේ චර්යාව පද්ධතිය ඒ විදිහටම පවත්වමින් අනුන්ට උදව් කරන තත්ත්වයටපත් වෙනවනම් එතකොට මේ භාවනීය ස්වરૂපේ තියෙනවා. මේ භාවනීය ස්වરૂපයේ ඇති කෙනෙක් තමයි ආශ්‍රය කිරීමෙන් තමන්ගේ ಗುಣ වැඩේ. ಗುಣ පිරේ. ඒ නිසා පියෝච ගරු භාවනීයෝච වත්තංච කියලා කියන ගුණය ඊගාට සඳහන් වෙනවා මේකේ වත කියන එක අපි සිංහට හරවගෙන කියලා. වත කියලා කියන්නේ තමන් කරා උදව්වක් බලාපොරොත්තුෙන් ඈත දුර බැහැරකින් නැත්නම් විශාල දේවල් හැප කරලා පැමිණෙන කෙනාට බලාපොරොත්තු සුන් වෙන්න දෙන්නේ නැහැ. ඉච්ඡා භංගත්වයටපත් කරන්නේ නැහැ. ඒ පුද්ගලයා බලාපොරොත්තු වෙන යම්කිසි පරියත්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියනා වූ પરමාර්ථ තියෙනවනම් ඒවා තමන්ගේ වතක්සේ සලකා ඒවට අවශ්‍ය උදව් උපකාර කරන ගතිය තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව දීර්ඝ විස්තර කරනකොට මේ වචන කුසලතාවය කියලත් මේ වත්ත කියන වචනේ සඳහන් කරනවා. වචන කුසලතාවය කියලා කියන්නේ අපේ මේ බුද්ධ ශාසනයේ විශේෂයෙන්ම ථේරවාද ශාසනයේ පවතින්නේ ශ්‍රාවක තත්ත්වයක් මත. අහුම්කම් දීවි තත්ත්වයක්. අනිකුත් ආගම් තමන්ගේ අනුගාමිකයන් ලංකර ගන්නට සුවපිරීමේ වැඩ පිළිවෙලවල් පාවිච්චි කරනවා. ඒ වගේම ආශ්චර්ය දැක්වීම විවිධ ආශ්චර්ය දේවල් මවාපෑම් කරලා අනුගාමිකයන් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම දේශන ක්‍රම වලින් අනුගාමිකයන් සම්බන්ධ කරගන්න. මේ අනුව ආගම් අතර සම්බන්ධ කරලා බලනකොට ආගම් තමන්ගේ අනුගාමිකයන් වැඩි කරගන්න සන්තෝෂ කරන්න. එහෙම නැත්නම් ඒ අතන් තුල ප්‍රිය භාවයේ වැඩි කරගන්න, ගරු භාවයේ වැඩි කරගන්න මේ ක්‍රම විදි ක්‍රමෝපාය තුනක් පාවිච්චි කරනවා. දේශන විලාස වලින් ප්‍රිය භාවයේ, ගරු භාවයේ ඇති කරගන්න. නැත්නම් සුවපත් කිරීමෙන් ප්‍රිය භාවයේ, ගරු භාවයේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශ්චර්ය දේවල් කරපමා පෑමේ එහෙම නැත්නම් ඉන්ද්‍රජාල කිරීමෙන් කරනවා. නමුත් බුදුජානන් වහන්සේ මේ ප්‍රථම ක්‍රමයේ හැර අනිත් දෙකම නීච වශයෙන් සලකලා තියෙනවා. අපේ මේ ශාසනය පවතින්නේ දේශන විලාස සහ දේශන කිරි පැවැත්වීමෙන් අහුම්කම් දීම. ඒ නිසා ගුරුවරයා, කල්යාණ මිත්‍රයා තමන් විසෙයි මේ වත තප යන්නේ දේශන විලාසය. වචනක්කම වත්තංච කියන වචනේ නිසා වචන කුසලතාවය වශයෙන් සඳහන් කරනවා. මෙතනදී ඒ තමන් කරා එළඹෙන නැත්නම් තමන් ඇසුරු කරන පුද්ගලයාගේ අඩුපාඩු දැකීමේ ශක්තිය තියෙනවා. ඒ වාගේම හොඳ දැකීමේ ශක්තිය තියෙනවා. ඊට පස්සේ අඩුපාඩු මාගේ සමග තියෙන ප්‍රියභාවයේ නැති වේදෝ මට ඇත්තා වූ ගෞරව භාවයේ නැති වේදෝ කියලා සැක කරන්නේ පැකිලෙ නැතුව නියම තැනදී දක්වනවා. මේකයි වප. මේක නැත්නම් කියනවා වපේ එක අංගයක්. ඒ වගේම යම් හොඳ ගුණයක් දැක්කාම ඒ ගුණෙත් පෙන්වවෙන්නේ. මේ සම්බන්ධයෙන් බලනවා නම් මේ ලෝකේ මේ බුද්ධ කල්පේ ප්‍රථමයෙන්ම පහළ වෙච්ච මේ ගුණය පිළිබඳ පිරිපුන් පුද්ගලයා අපගේ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ. උන්වහන්සේ තමන් වහන්සේ ගැනම දේශනා කරනකොට මතක් කරනවා තථාගතයන් වහන්සේගේ ගුණයක් විදිහට උස්සාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උස්සාදේති න අපසාදේති. තථාගතයන් වහන්සේට ඕනේ නම් ඕනම කෙනෙක් උසස් කළා ගරු කළා ප්‍රශංසා කළා කතා කරන්න ඒ පිළිබඳව ඊතරම් දැනුම ඇති කෙනෙක් මේ ලෝකෙ මෙහි පිට තථාගතයන් වහන්සේට පේන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේට අවශ්‍ය කරලා තියෙනවා යම් කිසි කෙනෙකුගේ නුගුණයක් නරකක් දක්වන්නට තථාගතයන් වහන්සේට විතර ඒ දක්ෂතාවය ඇති කෙනෙක් මේ ලෝකෙ පේන්නේ. නමුත් කවදාකවත් තථාගතයන් වහන්සේ කෙනෙක් අනවශ්‍ය විදියට ගෞරව කරලා උසස් කරලා කතා කරන්නේත් නැහැ. අනවශ්‍ය විදියට කෙනෙකුට පහත් කරලා නීච කරලා කතා කරන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ කන්නාලියක් වගේ. උන්වහන්සේ ඇත්ත ඇති හැටියෙන් පෙන්නනවා. මෙන්න මේ ගුණේ පිළිතන්ට ඕනේ කල්යාණ මිත්‍යාතුර. ඒ වගේම භාවනා කරන පිළිස් මේ අභ්‍යන්තර සාසනේ වැඩිම සඳහා සීලේ වැඩිම සඳහා සමාධියේ වැඩිම සඳහා ප්‍රඥාව වැඩිම සඳහා කටයුතු කරන පිළිස තේරුම් අරගන්න ඕනේ අපි කැමති වුණත් අකමැති වුණත් බොහෝ දෙනා අපේ දිහා බලල ආදර්ශ ගන්න. මේ ආදර්ශ ගන්න වෙලාවේදී අප තුළ මෙන්න මේ වත සපේන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අනුන් සමග කටයුතු කරන වෙලාවේදී අනුන්ගේ අනවශ්‍ය ප්‍රශංසා අනවශ්‍ය නිග්‍රහ කිරීම වලින් තොරව ඒ අත්න් සමග ඇසුර ප්‍රමාණ කරන්න ඕනේ. එහෙමනම් තමන් තමන්ගේ කල්යාණ මිත්‍යයන් තුලින් කර්මස්ථානාචාර්යවරයා තුලින් මේ ගුණය බලාපොරොත්තු වෙනවා වගේම තමනුත් මේ ගුණය වැඩිීමේ යෙදෙන්න. එතකොට තමයි වත සම්පූර්ණ වෙන්නේ. එතකොට තමයි මේක නොනිමි પરම්පරාව බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් තමන් කොච්චර දෝ ගුරුවරුන්ගෙන්, කල්යාණ මිත්‍රයින්ගෙන් තමන් විශ්ේ බලාපොරොත්තු වෙන වත උපරිම මට්ටමට බලාපොරොත්තු වෙලා තමන් ඒ පිළිබඳව අනුන් කෙරෙහි හිතන්නේ නැතිනම් පරම්පරාව නිම වෙනවා. ඒ නිසා පරම්පරාව නොනිමිය දිගට පවත්වන්න නම් අප තුල තියෙන්න ඕනේ මේ වත හඳුනා ගන්න ගතිය. වැරද්ද පෙන්ලා දෙනකොට වැරද්ද පෙන්ලා දෙන්න ඕනෙනකොට ඒ කිසිම දෙයක් පැකේ නැතුව ඒ වැරදි කරන පුද්ගලයා විශේෂ කරුණාවේ මෛත්‍රියෙන් ඒ කාරණාව විලාස සුසු වෙලා බල පෙන්ලා දෙනවා. ඒ වාගේම හොඳ දකින්නකොට හොඳ පෙන්ලා දෙනවා. මේ වගේදී මේ වැරදි සහ නිවැරදි කියන දේවල් නිරීක්ෂණ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තමයි ඍජුව දකින. ඍජුව අහන. සමහර දේවල් තමයි වක්‍රෝත්යෙන් දැක් ගන්නවා අනුමාන ක්‍රමයට දැක ගන්න. මේ ඍජුව දකින්න දේ ඍජුව පෙන්ලා දෙන්න පුළුවන් වෙනවා. ඒ ක්‍රමය ඍජුව කර ගන්න පුළුවන්. නමුත් තමයි අනියම් මාර්ගය ලැබෙනවා නම් අනියම් මාර්ගයෙන් දැක ගන්න තියෙනවා නම් හොඳක් හෝ නරකක් ඒක අනියමින් පෙන්වලා දෙනවා. මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ මේ වචන කුසල භාවය පිළිබඳව විවිධ තැන්වල පෙන්ලා දීලා තියෙනවා. ඒ සඳහා ගත යුතු උපමාන බෝධිසාධි සූත්‍ර ආදී සූත්‍රවල හොඳට දක්වලා තියෙනවා Taman කතා කරන දේ සත්‍ය වෙන්න ඕන. ඒ වාගෙම වෙච්ච දෙයක් වෙන්න ඕන. ඒ වාගෙම එයින් මේ පුද්ගලට අවවාද කිරීමෙන් අනුශාසනා කිරීමෙන් කවදාකවත් වැඩක් වෙන්නේ කලෙ මුලින්මම වතුරක් කරනවා. ඒ වාගේ මේ පුද්ගලයා කනට ප්‍රිය කරපේ බාර ගන්න නැති තත්වයක ඉන්නවා නම් හරියට වෙලාව දන්නේ නැහැ. මහා සෙනඟක් ඉදිරි පිට පුංචි කරක් දැකව දැකෝ ගමන් මහා වේගයෙන් කෑ ගන්න පටන් අරගත්තොත් ඒ පරවම්බනේ නිසා ඒ පුද්ගලයා Taman ලැබෙන මහා නිග්‍රහය නිසා ඒ ඇත්ත වෙච්ච සිද්ධිය වුණත් වැරද්දක් විදිහට බාර ගන්න නැති වෙච්චාම විලෝපනයක් සිද්ධ වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍යා කවදාකවත් එවැනි වැරද්දක් දැක්කත් ඒකට වෙලාව දාන්න. ඒ වගේම මේ පුද්ගලයාට පිළි අරගන්න භාවය නොපිළි ගන්න භාවය පිළිබඳව වෙලාව ගන්න. ඒ නිසා සමහර වෙලාවල් වලට මේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොට ගුරු වත සම්පූර්ණකොට කරනකොට තමන්ට ලැබෙනදී සමහර විටක තිත්තු බෙහෙතක් වෙන්න ඉඩ තියෙනවා. කටුක බෙහෙතක් වෙන්න ඉඩ තියෙනවා. කල්යාණ මිත්‍යා රිදෙන විදිහටම හිත නරක වෙන විදිහටම කියන්නත් ඉඩ තියෙනවා. සමහර වෙලාවල් වලට ඒක සීනිතවරකෝ බෙහෙතක් වෙන්න ඉඩ තියෙනවා. ඒක ගිල ගන්න පුළුවන් පහසුවෙන් මොකද හොඳ සීනිතවරලා තියෙනවා. නමුත් ඇතුලේ බෙහෙත් මුත්‍ය තියෙනවා. මේ දෙවිදියම තථාගතයන් වහන්සේ පාවිච්චි කරනවා. ඉතින් මේ කල්යාණ මිත්‍රයන් අතර ප්‍රථම ඒ වගේම ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුජාණන් වහන්සේ වශයෙන් අපි සියලු දෙනාම සරණ ගිහිල්ලා තියෙනවා. එතෙන් පටන් කල්යාණ මිත්‍රය තෝරනකොට මේ කියවෙන ಗುಣ අනුව දැනට Tamanට ලබන්න පුළුවන් උසස්ම උතුම්ම කල්යාණ මිත්‍යා තෝරා ගැනීමයි මේ තොරතුරු ඉදිරිපත් කිරීමේ අදහස. ඒ නිසා මේ වත්තංශ කියන ගුණය තමයි යම් විදිහකට සාසන සේවාවක් බාහිර සාසන සේවාව. ඒ කියන්නේ කෙනෙකුට උපදෙස් දීමක්, කෙනෙකුන් සුමග යැවීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් දැම්ම පටන් ගන්න. පුරන්ඩ අධිෂ්ඨාන කරන්න. ඒක සඳහා හොඳ උපමා මේ විපස්සනා භාවනාවේදී. ඒ කොහොමද? Taman යමක් දක්පුවාම තමන් තමන් නිරීක්ෂණය කරාම ඊට වහා ප්‍රතිචාර කරන්න යන්නේ නැහැ. ඒ නිරීක්ෂණය කරන බව දැනගන්නොත් ඒ සඳහා කාලය ගත කරනවා. බල අවශ්‍ය වෙලාවට ඉෂ්ට කරනවා. විපස්සනා භාවනා කරපු නැති කෙනා නම් අරමුණක් එනකොට ඒ අරමුණ රාගයේ දනවන අරමුණක් නම් රාගයේ මොසපත් වෙනවා. ඔහුට ඒ පිළිබඳ කිසිම පාලනයක් නැති වෙනවා. ඒ මොකද ඒ අරමුණේ ශක්තිය වැඩි හිතේ ශක්තිය දුර්වලයි. විපස්සනා වේදී හොඳට පුහුණු කරලා තියෙනවා කියලා දෙනවා. ප්‍රිය වුණත් අප්‍රිය වුණත් සමහිතින් මධ්‍යස්ථ සතියෙන් අරමුණ මෙනෙහි කරන්නේ කියලා. ඒ අරමුණේ ප්‍රිය භාවයක් තියෙනවනම් අරමුණත් මෙන්ම ප්‍රිය භාවයක් දැක ගන්න තියෙනවා. එතකොට අර අරමුණේ ප්‍රිය භාවයෙන් මන්මත් කරන ගතිය, වල්මත් කරන ගතිය, ඔබා තමන ගතිය නැති කර ගන්න පුළුවන්. වෙන විදිහට කියනවනම් වහා ප්‍රතිචාර කරන. අර වහා කිපෙන தත්ත්වේ නැති වෙන්න ඕනේ මේ වචනක් මේ වත්ත වත සම්පූර්ණ කරන්න. වැරදි දැකපු ගමන් පෙන්ලා දෙන්න තියෙනවා. ඉතින් ඒකට මේ පරියංග භාවනාවේදී පවා විපස්සනා කරනකොට කරනකොට වැටෙන්න ගන්නවා. ඇතුළතින්ම වැටෙන්න ගන්නවා. ඒ වැටෙන ಗುಣ Taman තුලින් ප්‍රකාශ වෙනවා. අන්‍යයන් සමග හැසිරෙනකොට ඒ අත්ං විසේ Tamanගේ කල යුත්තේ කොහොම හරි කළ ඉවර කිරීමක් නෙවෙයි අවශ්‍ය කරන්නේ. ඒ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වෙන්න ඕන. ඒ පුද්ගලට ප්‍රෝජනයක් වෙන්න ඕන. ඒ වාගේම දැකපු වැරද්දක් වෙන්න ඕන. ආදී ගුණ මේ විපස්සනාවත් මේ ඉදිරියට සම්බන්ධ ජීවිතයත් දෙකම යම් කිසි සමානාන්තර භාවයක් තියෙනවා. ඒ නිසා තමනුත් බලාපොරොත්තු වෙනවනේ යම් කිසි දවසක තමන් කල්යාණ මිත්‍යයන් හොයන්න ආසේ අනුන්ට කල්යාණ මිත්‍යෙක් වෙන්න මේ වත්ත කියන ගුණය අද පටන් මේ මොහොතේ පටන්ම පුළුවන් තරම් සම්පූර්ණ කරන්ටි ඉගෙන ගන්න ඕනේ මොකද මේන් තීන්දුව වෙනවා හොඳ ගුරුවරයා නරක ගුරුවරයා කියන එකේ සාර්ථක ඊගාවට තියෙන වචනක්‍රම අර විදිහට ඍජුව දෝෂේ දෝෂේ වශයෙන් හොඳ දේ හොඳ දේ වශයෙන් කටයුතු කරගෙන යනකොට ඒ පුද්ගලයාගේ ප්‍රිය භාව ගරු භාව දෙකම නඩත්තු කරමින් යනකොට අපි බලාපොරොත්තු වෙනවට වඩා බාහිර ලෝකයේ වචන ඇහෙනවා. අනේ ඇහෙන අදි වචනේ ඉවසන්න පුළුවන් ශක්තියක් තියෙනවා. තවත් විදිහකට කියනවා නම් Taman ජීව දෙනකොට උදව් කරගෙන යන වෙලාවේදී සෑම වෙලාවකදීම අඩුපාඩු දකලා ඒ අතන්ට මෛත්‍රියෙන් කරුණා කරලා සමාලාට සැරපරුස විදියට මතක් කරලා හෝ හදාගෙන යනකොට මේ කාර්යය යෙදී සිටින කර්මස්ථානාචාරිකයාගේ එනතන කල්යාණ මිත්‍යාගේ පවතිනා වූ අඩපාඩු ඒ ආශ්‍රය කරන අනිත් පිරිසට පේනවා. මේ පේනකොට මේ පිරිස සමහර විටක කරුණාවෙන් මෛත්‍රී ඒ කල්යාණ මිත්‍යාට මතක් කරගන්නවා. උභාසික මේ මේ මේ මේ ගති කියනවා ඒ වගේ පිළිබඳව ඒක පිළිබඳ යම් කිසි විදිහක දියුණුවක් වෙනසක් ඇති වුණොත් මේකත් වඩා අපේ ඉසකට උදව් කරන්න පුළුවන්. මට උනත් හොඳට මේ කාරණා වටහා ගන්න පුළුවන් කියලා සමහරට වැරදි මතු කළ දෙන අවස්ථාවදී. අන්න මේ වෙලාවල් වලදී මම මෙහෙම කෙනෙක් විතර මිතර භාවනා කළ කෙනෙක් මිතර මිතර ඝන සමූහයක් ඇති කෙනෙක් ආචාර්යවරයෙක් මට එහෙම වැරදි පෙන්නලා දෙන්න එපයි කියලා වහා ප්‍රතිචාර කරන ගතිය තිබුණොත් ඒක ಗುಣ ජීවිතයට විශාල කරලක් වෙනවා. ඒ නිසා මේ කියන දේ උන්නතිය සඳහා හේතු වෙන විවේචනයක්ද එහෙම නැත්නම් ಗುಣ ජීවිතයේ නැසන විවේචනයක්ද කියලා දැනගන්න ශක්තිය තියෙන කෙනෙක් කල්යාණ මිත්‍යා. එහෙමනම් ඒ කියන වචන ඇහෙනකොට ඉවසලා මේ යම් සත්‍යයක් අසත්‍යයක් තියෙන බව දැක ගන්න තරම් සමාවක් ඉවසීමේ ශක්තිය කල්යාණ මිත්‍යා තුළ පවතිනවා. මේ සම්බන්ධව බොහෝ දෙනා කල්යාණ මිත්‍යන් වෙන්න කැමැති ඇත්තෝ බොහෝ දෙනා තුළ මේ ගුණය ඉතාමත්ම අඩුයි. බොහොම තුනි. ඒත් බලාපොරොත්තු වෙනවා මේ විදිහට අපි අනුන්ට උදව් කරනකොට අනුන් සෑම වෙලාවෙදීම අපේ ගුණ ස්තුති ප්‍රශංසා නම්බුනාම ගෙන ආයුතුයි. මල් සුවඳ විලවුන් එහෙම නැත්නම් ප්‍රත්‍ය ගෙන ආයුතුයි. කවදාකවත් අපේ වැරදි නොදකිය යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලයේ පවා අතටපත් වූ මේ මහා නිවන පසෙකලා නැත්නම් එහෙම කියනවා නම් පසුවට කබලයි. මේ මහා සත්වයේ පිරිසකට කුච්චරදෝ කාලයක් උදව් කරගෙන කරගෙන යනකොට ලැබෙච්ච අත්දැකීම් වලින් වටින අත්දැකීමක් තමයි උදව් කුච්චර කරා. කුච්චර හිත යොදලා කරත් මේ වචන අහනවයි කියන එක න්‍යාම ධර්මයක්. ඒ නිසා බුදුජාණන් වහන්සේ බුදු වෙලා ඒ කියන්නේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා කියන්නේ හේතු ධර්ම. ඊගාර්ථය අරුත දුෂ්කර ක්‍රියා කළා මේ නිවැරදි විපස්සනා මාර්ගය වයන් ඵල ධර්ම සම්පූර්ණ කළා. සත්‍යෝපකාර සම්පත්තිය වශයෙන් බොහෝ සත්වයින්ට මේ බෞද්ධ බෞද්ධ බෙදුවේ නැහැ ස්ත්‍රී පුරුෂ භාව බෙදුවේ නැහැ බාල මහලකම් බෙදුවේ නැහැ එහෙම කටයුතු කරද්දී බුදුජාන් වහන්සේට දොස් කරනවා ඒ නිසා බුදුජාන් වහන්සේ සඳහන් කරා අහංනා ගෝව සංගාමේ චාපාසෝ පතිතං තරං අතිවාක්‍යං තිතෙක්ඛිත්තං දුස්සීලෝහි බෞද්ධනෝ ඒකෙන් ගන්න තියෙන්නේ Taman මේ විදිහට අනුන්ගේ ගුණ දකින්ට මේ ගුණේ වචනක්කම ගුණේ කල්යාණ මිත්‍යාතුලේ බලාපොරොත්තු වෙනවා. නමුත් Tamanගේ ගුණ වැඩෙනකොට Taman නොසිතු නොපතු බලාපොරොත්තු වෙච්ච නැති පුද්ගලයන් තුළින් බලාපොරොත්තු නැති අවස්ථාවල මෙන්න මේ වගේ කටුක විදිහට අමාරු වචන එනවා. එහෙම ඇහෙනකොට Tamanගේ හිත විශේෂයෙන්ම පශ්චාත්තාපයට පත් වෙනවා. යෝගාවචරයක් වශයෙන් බලනකොට නමුත් බුදුජානන් වහන්සේ මෙවැනි ඇත්තන්ට අස්වසාලන්ට තමයි මේ ගාථාව දේශනා කරන්නේ. අහං නාගෝව සංගාමේ මම හදියට යුද බිමට වන් ඇතෙකුසේ ඡාපාතෝ පටිපන්තරං දුන්නේ නික්මිය ආ ඊය ඉවසන යුද බිමට මන් ඇතෙකුසේ ඉවසන අති වාක්‍යන්ති කික්කස මේ බොහෝ දෙනා විසින් කියන මේ අති වාක්‍ය එහෙම නැත්නම් කටුක වචන විවේචන ඉවසනවා ඒ මොකද හේතුව දුස්සීලෝයි බෞද්ධයන් ලෝකේ බොහෝ දෙනා දුස්සීලයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනනම් අපි මේ ගුණයක් හදාගෙන වඩාගෙන යන දුෂ්කර ගමනේදී සියලු දෙනාම ආශිර්වාද කළ යුතුයි ස්තුති කළ යුතුයි ප්‍රශංසා කළ යුතුයි මේ විදගේ වේලාවක අපේ අඩුපාඩු දකින්නයි කියලා කියන්නේ නාස්තික වැඩක්ය හිත පිළිගෙන වැඩක්ය එහෙම නොවිය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙන එක මතයක් පමණයි හිතලුවක් පමණයි නමුත් ලෝකේ ප්‍රකෘති ස්වરૂපේ නම් බොහෝ දෙනා දුස්සීල නිසා අනුන්ගේ වැරදි හැවීමේ තාමත්ම දක්ෂ භාවයක් සංවේදී භාවයක් ලෝකේ තියෙනවා. ඒ නිසා මේ අනුන්ගෙන් ඇහෙන වචන ඉවසන්න පුළුවන්කම ගුරුවරයෙක් වශයෙන්, කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් දුර ගමනක් යනවා. බොහොම ඉක්මනට තීන්දුව කරලා කඩාවිනා දමලා ස්ථාන වශයෙන්, ක්‍රම වශයෙන්, ශිෂ්‍යයන් ගෝලයන් වශයෙන් වෙනස් වෙන ගතිය අධික වෙනවා. මෙන්න මේ ඉවසීමේ ශක්තිය තියෙනවනම් එවැනි කෙනාට පුළුවන් වෙනවා ඒ මේ දේ මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. මට වැඩි ගුණ ඇත්තා වූ උතුමන් වහන්සේලාට පවා මේ අතිවාක්‍ය ඇහෙන්න සිද්ධ වුණා. ඒ වාගේම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා මේ ප්‍රකාශන කරලා අස්වසල කියලා. ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. ඒ නිසා මේක Taman තුලින්ම දිනු කරගන්න උත්සාහ කරන්න ඕනේ මේක අනුව Taman ආශ්‍රය කරන කල්යාණ මිත්‍යත් තෝරා ගැනීමේ ශක්තිය තියෙනවා. වචනක්‍රම මේ වචනක්ම ගතිය නැතුව යම් කිසි විදිහකට වැරද්දක් වෙන්නලා දුන්නාට පස්සේ අත්ත්ුක්කංශනේ පිහිටලා Taman උසස්්‍ය වශයෙන් සලකලා අනුන් පහත් වශයෙන් සලකලා ඒ කියන කියන වචනයක් පාස ප්‍රතික්ෂේප කරමින් වචන ඉදිරිපත් කරනත් පංගව නිග්‍රහ වෙන ආකාරයට යම් කෙනෙක් කතා කරනවා ඒක බුද්ධ ක්‍රමයට ගැලපෙන්නේ නැහැ. බුදුජානන් වහන්සේ එහෙම කළේ නැහැ. බුදුජානන් වහන්සේ මේ දේවල් ඉවසුවා. ඉවසලා தત્ත්වයේ පැහැදිලි වෙන්න ඉඩ ඇරියා. මෙන්න මේ ගතිය කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි ආශ්‍රය කරන්න ඕනේ අන්න එවැනි ගුණ ඇත්තේ. පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා. මෙවැනි සමාජ ධර්ම රාශියක් සමබර කරගන්න. බොහෝ දෙනාගේ රුචි අරුචිකම් වලට මධ්‍යස්ථ පිළිතුරු සපයමින් ඉදිරියට ගමන් කරන කල්යාණ මිත්‍රයාගේ එදිනෙදා වැඩ සාමාන්‍ය බුද්ධියේදී මේ තරම් ගුණ තිබුණත් ඒ කල්යාණ මිත්‍රයාට පුළුවන් වෙන්න ඕනේ ගැඹුරු බණ කතා කිරීමේ දක්ෂතාවයක් ඇති කරගන්න. සාමාන්‍ය ප්‍රත්‍යයෙන් හොඳ කතාවෙන් පිළිසිත් ගන්නාසුළු වැඩවලින් අනුගාමිකයන් සන්තෝෂ කරාට ඒක කල්යාණ මිත්‍රයෙකුගේ ගුණ සම්භාරයේ පිරිච්ච බවක් ඇති කරන්නේ. පිරිච්ච බවක් ඇති කරන්න නම් මේ ගැඹුරු බණ කතා. චතුරාර්ය සත්‍ය දේශනා පටිච්චසමුප්පාද දේශනාත් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඉන්ද්‍රිය බල බොජ්ජංග වශයෙන් එක එකක් පිළිබඳව ගැඹුරු ධර්ම කතා කිරීමේ හැකියාව තියෙනවා. මේක දන්න ප්‍රයෝගකාරයෝ. ඒ නිසා ඒ අත්තෝ අර මුලින් කියපු ගුණ අනුව ලාමක ක්‍රමවලින් ප්‍රිය භාවයෙන් අනුගාමිකයන් රැස් කරගෙන කීප දෙනෙක් ළඟට ගිහිල්ලා ඒ අත්තන් විසින් කරන හොඳ බණ කතා, සාදු බර කතා සටහන් තියාගන්නවා. සටහන් තියාගෙන අර තමන් ළඟට එන ඇත්තන්ට මේ දේවල් ඊටාම බරසාර ක්‍රමයට විස්තර කරලා දීලා තමන් තුළ මේ ගැඹුරු බණ කතා දන්නා ස්වරූපයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයේ තෝරද්දී මේ ඇහෙන පළවෙනි වචනයෙන් දෙකින් බොහෝම අමාරුයි තීන්දුවකට එළඹෙන්නේ. මොකද අද ලෝක සංනිවේදන ක්‍රම බොහෝම ප්‍රකටයි. ඕනම දැනක ලෝකෙ සිදුවන දෙයක් වහාම දැනගන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. ඒ නිසා මේ ගැඹුරු බණ කතාවල ස්වරූපේ දැක ගන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍යා දුෂ්කරතාවයට පත්වෙච්ච වෙලාවක. අශීර්ව අවස්ථාවක. අශීර්ව අවස්ථාවට පත් වෙනකොට ඒ කියන දේ කොහොම වෙතත් කරන දේ වෙනස් නම් අන්න තේරුම් ගන්න පුළුවන් මේ ගැඹුරු බණ කතා විතරයි ක්‍රියාවේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ය ආශ්‍රය කරනකොට බලන්න ඕනේ ඒ කල්යාණ මිත්‍ය තුල මේ ගැඹුරු ධර්මයේ මූල ධර්ම වශයෙන් විතරක් නෙවෙයි ප්‍රතිපත්ති වශයෙන් කියන්නේ ප්‍රායෝගික වශයෙන් කියන්නේ. මේ නිසා තමයි භාවනා කරනකොට කරන්නේ මුලින්ම ඒ කල්යාණ මිත්‍රයට අවශ්‍ය කරන ගැඹුරු බණ කතා සංපත් කරන්න පුළුවන් භාජනය පිරිසිදු කරනවා වගේ තමන්තර සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කියනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ භාවනාවක් සම්පූර්ණ කරලා නැත්නම් ගුරුගෝල සම්බන්ධතාවයේ සන්තුෂ්ටියකට පැමිණලා අනුන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙනවනම් මෙන්න මේ ගම්බීරංජ කතං කත්තා කියන ගුණය අඩුපාඩු සම්පූර්ණ කරන්නේ. මේ අඩුපාඩු සම්පූර්ණ කරන්නේ කොහොමද? අපේ මෙතේරවාද ක්‍රමේ පවතිනවා සම්ප්‍රදාන කුල උගන්වීම ක්‍රම. මේ උගන්වීම ක්‍රමානුකූලව නියමාකාරයෙන් මේ පොතපත චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ආදී ගැඹුරු ධර්ම හදාගන්න. ඒ හදාලා සිත්ති දරා ගන්න. දරාගෙන ඒ දේවල් තමන්ගේ අත්දැකීම් සමග සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. මේ යන්න එකම පුරුක පුරුකක් හෝ තේරුම් අහගත්ත දේ හිතේ තියාගන්නේ නැතිනම් මේ ගුණේ පිටා. හිතේ තියාගත්තට ඒක ප්‍රායෝගික ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්න දන්නේ නැත්නම් දුෂ්කරතාවේදී අසපෙන්නේ. මේක තමන්ගේ ආශ්‍රය කරන නැත්නම් පේනවා. ඒ නිසාම අපි බලාපොරොත්තු වෙන්න ඕන තමන් යම් කිසි කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනකොට ඒ කල්යාණ මිත්‍රයා තුළ මේ ගැඹුරු බණ කතා කියීමේ දක්ෂතාවය තියනවාද කියන එක වැටෙන්නේ කාලානුරූපව. බොහෝ කාලයක් ආශ්‍රය කරනකොට තමයි වැටෙන්නේ මේ කල්යාණ මිත්‍යාට කියමනේ පමණද නැත්නම් ක්‍රියාවේ හැකියාවක් දක්වාගත තියෙනවා. ඒ වගේම තමනුත් මේ ගුණයට ප්‍රධානම දේ තමන් තුළ ධර්මයේ පිහිට ආධිකම බව තේරුම් ගන්න. බොහෝ දෙනා මෙවැනි නියම ක්‍රමයක අනුගමනය කරන්න ප්‍රධාන වශයෙන් තමන් තුළ සීල සමාධි ප්‍රඥා පිහිටවා ගන්නවා. පීඨවගෙන ඉවලා අභ්‍යන්තර සාසනය සාහවුරු කරගෙන පසුව ඒට අදාළ වෙන විදිහේ නියම පොතපත ධර්ම ඉගෙනගෙන පසුව අනුන්ට උපකාර කරනවා වෙනුවට කොහෙන් කොහෙන් අර ඉතින් මෙතනින් කැලී ටිකක් අහුලගෙන මේ දේවල් කියන බවට මම ආපාමි අතිශෝක්ති වචන දක්ෂ කතිකත්වය අනු මුලා කලවන සුළු වචන වලින් තමන්ගේ අනුගාමිකයන් නොමකාවි මේ ගැන අහනකොට ওই විවිධ ආගම් කායවල නායකයෝ පුදුමාකාර කිවිසුම් දීලා පුදුමාකාර පොරොන්දු දීලා ඒ අනුගාමිකයන් අන්ධභාවයට පත් කරගෙන ඒ සියල්ලම කිව් කිව් දේ කරන කරන දේ කරන තරමටම නතු කරගන්න ස්වරූපතියි. ඒ නිසා වරක් එක තැනකදී විතරතකදී ඒ නායකයේ සිය ගාණක් අධික අනුගාමිකයන් විශේෂ නිකායක් පිහිටුවගෙන අවසානයේදී සඳහන් කරේ මම අසවල් දවසට විශේෂ පානයක් පිළියෙල කරනවා. ඒක දිව්‍යමය පානයක් ඒ පාණිය ගත්ත ගමන් ඔක්කොම මැරෙනවා. නියම අනුගාමිකව නම් එදාට එන්න ආපුවාට පස්සේ අපි ඔක්කොම එකට ඒ පාණිය අනුගාමී කරලා මතයටපත් වෙනවා. 100 ගාණක් විතර පොඩි ළමයි වයසක ඇත්තෝ සියලුම දෙනා දේවස්ථානයේ අතුළු මැරිලා ඉන්න කොටයි තේරුම් අරගත්තේ මෙන්න මේ විදිය අනුගමනයක් තමයි උගන්වන්නේ. නමුත් මේ ගම්බීරංච කතං කත්තා කියන එක අන්නේ විදිහේ මත් කරන දෙයක් නෙවෙයි. අන්ධ කරන දෙයක් නෙවෙයි. දවසින් දවස දවසින් දවස පිරිසිදු කරමින් තමන්ගේ විමුක්තිය කරා. අනුන්ගේ සුඛ සිද්ධිය සඳහා ගෙනියන වැඩ පිළිවෙලක්. ඒ නිසා මේ ගැඹුරු බණ කතා කියනකොට සිද්ධාන්නාසුළු ස්වરૂපය එහි යත්තා වූ මතු පිට ඔපය තීරුම් අරගන්න. මේකෙදී මන්ද මන්ද කය අපවත් සිට නායක ස්වාමීන් වහන්සේ දවසක් මතක් කරලා බුරුමෙදිත් මට අහන්න ලැබුණා මේ සම්ප්‍රදාන කුල හොඳ පුරු හොඳ අද උපදේශයක් එනක වෙච්ච සිද්ධියක් නිදර්ශනයක් වෙන්නනවා ඒ බොහෝ දෙනා කුංචි පන්ති වල පොත්ලක් සඳහන් කරලා තිනවා කරන හිටපු දසරත කියන රජුරන්ගේ කාලේ ඒ ළඟ තියෙන රජුරන්ගේ රාජධානිය අසල තියෙන විශාල ගඟක මහ විශාල කකුළු අඬුවක් විශාල ප්‍රමාණයක කකුළු අඬුවක් පාවෙලා කියලා කියනවා. ඊපස්සේ මේ මාළු වල නැත්තම් හම්බෙච්චාම මේක අපි වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මේක රජුරුවන්ගේ පුදුමේ සඳහා රජමාලිගාවට ගෙනියන්න ඕනේ කියලා මේ අඬුව අරගෙන ගිහලා රජුරන්ට බාර දුන්නා. පස්සේ රාජ්‍ය පුරෝහිත බමුණක් හඳවලා මේක බොහොම වටිනවා මේ මනුස්සයාට ත්‍යාගී භෝග දෙන්න ඕනේ. මේකෙන් කුමක් කළ යුතුද කියලා අහුවට පස්සේ පුරෝහිත බමුණා සඳහන් කළා කියලා ස්වාමීන් වහන්සේ දෙවනාන්ත මේකෙන් බෙරයක් හැදුවොත් පුදුමාකාර සද්දෙන් දිවි කියනවා. ඊට පස්සේ රාජ්‍යරෝ බෙරයක් හැදුවා. ඒ බෙරේ හැදෙව්වට පස්සේ ඒ බෙරේ ගහනකොට මුළු රාජධානිය පුරාම ඇහෙන තරම් ඒ බෙරේ ගිගුම් දෙන්න පටන් ගත්තා. පස්සේ රාජ්‍යරුව මේ බෙරේ මෙහෙම තියන්න වටින්නේ නැහැ කියලා ඒ මෙරේට වටිනාකම වැඩි වෙන්න මැණික් කියනවා. මැණික් කොබවනකොට ඒ වෙලාවේදී ඒ පුරোহিতගෙන් උපදෙස් ගත්තේ නැහැ. අර මැණික් කොබවන්න අරක විදිනකොට විදිනකොට අර තිබුණ දෝංකාර සද්ද නැතිලා නිකන් බුබ් බුබ් ගන්න සද්ද විතරක් ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ගැඹුරු බණ කතා පිළිබඳව අර බාරසාර ධර්ම දන්නේ නැතිව සමහරු මේ ධර්මයේ ඉතාම කුංචි ධර්ම කොටසක් අරගෙන අතිශෝක්තිය බහුල කරලා බණ කතා කරගෙන යනකොට මේ ථේරවාදයේ කියන වටිනා කාර්යය දියෙන්නේ. ඒක අන්තිමට අර කියන මිහිරි කටහඬක් හෝ පැතිරදෝන් කාර්යයක් වෙනුවට නිකන් බුබ්බුත් සබ්ජෙක්ට් විතරක් ඇති වෙනවා. ඒ නිසා මේ ගැඹුරු බණ කතා පිළිබඳව තමන් හොඳ අවධානයකින් පසු වෙන්න ඕනේ. බරසාර වචන තිබුණට ප්‍රතිපත්තියකින් තොරව මේ දේවල් පාවිච්චි කරනවා අස්ථානේ වචන පාවිච්චි කරන පුංචි බණ කාරණාවක් අරගෙන අත්නෝමතී ඉස්සර කරන විවිධ ප්‍රලාප දේශනා කරන්න යනවනම් ඒකෙන් අදහස් කරන්නේ නැහැ හොඳ කල්යාණ මිත්‍රෙක් බව. මේ නිසා යම් කිසි කෙනෙකුට භාවනාව පිහිටියට පස්සේ ඒ අත බලාපොරොත්තු වෙනවා නම් අනික් අතට උදව් කරන්න මේ ගුණයක් අවශ්‍ය වෙනවා. අර වත්ත ගුරු වත්ත සම්පූර්ණ කිරීමත් මේ ගැඹුරු බණ කතා කිරීමේ දක්ෂතාවයක් කියන එක තමන්ට සේවය කරන්න පුළුවන් උදව් කරන්න පුළුවන් පිරිස නැත්නම් කරන්න පුළුවන් උදව් ප්‍රමාණය කොච්චරද කියලා තීන්දුව කරන කරුණ. ඒ නිසා තමන් ඒ ಗುಣ අනුන්තුනෙන් බලාපොරොත්තු වෙනා වගේම තමන් බලාපොරොත්තු වෙනවනම් යම් කිසි කෙනෙකුට උදව් කරන්නට මේ ಗುಣ පිළිබඳව විශේෂයක් විශේෂ වශයෙන් පුරුදු පුහුණු කටයුතුයි කියන ආදර්ශය අපි අරගන්න. අරගෙන අපි යනවා හික්මෙන්ට. මේ විදිහට ගම්බීරංච කතං කත්වා නොචත්හානේ නියෝජී. ඒ විදිහට තමන් අර කල්යාණ මිත්‍යා ගරු ධර්ම ප්‍රිය භාව භාවනීය ස්වરૂප ආදී සියලුම ගුණ සහිතව ශිෂ්‍යයන් අනුගාමිකයන් ධර්මයේ නියෝජනය කරමින් යොදවමින් ප්‍රිය භාවයේ වඩමින් ජීවත් වුණත් ඒ ඒ වෙනකොට ඒ ශිෂ්‍යෝ අනුගාමිකයෝ ඒ ගුණ දකිමින් දකිමින් ඒ ගුරුවරයා විශේෂ කල්යාණ මිත්‍යා විශේෂ නතු භාවයක් ඇති වෙනවා කැප වෙන්න පටන් ගන්නවා. ඒ කැප වෙන භාවයේ දැනගෙන මේ ගුරුවරයා, කල්යාණ මිත්‍රයා තමන්ගේ අර්ථ සිද්ධිය සඳහා පෞද්ගලික ප්‍රෝජනය සඳහා මේ සිත්යන් යොදවන ගතිය තියෙනවා නම් ඒක ගුරු භාවයට කැළලක් වෙනවා. ඒ නිසා කවදාකවත් අස්ථානීය ශිෂ්‍යයන් යොදවන එක නැති වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක්. මේක දැක ගන්නටත් තමන් මේ කල්යාණ මිත්‍යා ටික කාලයක් ආශ්‍රය කරන්න. මේ නිසා මේ කියන පියෝච කර භාවනියෝච ආදී ගුණ ධර්ම ටික හොයලා ඒ වුණාට ගැළපෙනවා නම් තමයි අපි එවැනි කල්යාණ මිත්‍රේ ආශ්‍රිත සුදුසුද කියලා දැනගන්නේ. ඒ නිසා මේ ධර්ම කතාවේදී අපට හොඳට වැටහෙන දෙයක් තමයි ඒක එක දවසකින් එක මේ හමු වීමකින් තීන්දුව කරන්න අමාරුයි. තීන්දුව කරන්න අමාරුයි කියලා හොඳ නැති කල්යාණ මිත්‍රයෙකුට Taman කැප වුණොත් ඒකට මුළු ජීවිතේම වඳිනවා. බරපතල කැපවීමක් වඩපත් වෙනවා. ඒ නිසා කල්ැතුම මේ ධර්ම දන්න කෙනෙක් නම් කල්යාණ මිත්‍රයෙක් තුල පැවතිය යුතු ගුණ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සර්වඥන් වහන්සේ ගෙනහැර පාදක්වා කියනවා ඒ පුද්ගලයා ප්‍රිය විය යුතුයි ගරු ව්‍යප්තත්වයට ගරු කියන ගුණයේ සහිත විය යුතුයි මේ ආදී විදිහට ගුණ හත කලින් දන්නවනම් ඒ පොරොන්දු වෙන්න කලින් ජීවිත ගන්න කලින් තමයි පරීක්ෂා කරලා බලන්න ඕනේ. පරීක්ෂා කරලා බලනකොට කීප දෙයක් හම්බ වෙනවනම් ඒ හොඳම පුද්ගලයා තෝරා ගැනීම අදහසයි මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙන්දනම් තමන් මේ ගුණ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන තියෙනවා. එහෙමනම් තමනුත් මේවා පුහුණු කරන ගුණ බවට පත් වෙනවා. එහෙම නොවුනොත් අපි අර කලින් කියපු විදිහට කවදාකවත් ගුණ දැක ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා මේ ගුණ පිළිබඳ අවබෝධය නිකන් හුදු භාවනා කර නැත්නම්ට මිහිරියාවක් හසයක් ඇති කරන කතාවක් විතරක් නෙමෙයි. ඒකාන්තයෙන්ම විපස්සනා කතාවක් වෙනවා. මොකද මේ පිළිබඳව අපි අදක්ෂ වුණොත් ඒ විශාල බරපතල පසුබෑමකට ලක් වෙන්න වෙනවා. ඒ වාගේම මේ ධර්ම බුදුජානන් වහන්සේ විසින් පැහැදිලිව එකින් එක එකින් එක ලයිස්තු කරලා තියෙද්දි යම් කිසි කෙනෙක් Taman තුල වෙන ගුණ ධර්ම නැතුව අනු හසුරවන්න පටන් අර ගන්නවනම් ඒකත් දෙපාර්ශ්ව වේතම අහිමිය පිණිස පිළිතර. ඒ ඇත්තෝ එහෙමනම් මේ ගුණ ධර්ම දන්න නිසා පෙළ ගැසුවා ඇති නිසා ඒ ගුණ ධර්ම සම්පූර්ණ කරගෙනම තමයි අනුන්ට උදව් කරන්නට පෙළඹෙන්නේ. එහෙමනම් මේ ථේරවාදී පවතින ආ වූ මේ සාර අර්ථය පිළිහෙන්නේ නැතුව, දිය වෙන්නේ නැතුව, තුනී වෙන්නේ නැතුව, දියාර වෙන්නේ නැතුව එකිනෙකාගෙන් එකිනෙකාටපත් කරගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ නිසා මේ මෙවැනි ධර්ම කතා භාවනා කරන අතරවද මැදදීම තමන් තුළ අරමුණට හිතේ දීමේ දක්ෂතාවය ඇති වෙද්දී වෙනවා. අරමුණ තුලත් ආව නාම රූප ධර්ම වෙන් කර ගන්න පුළුවන්කම දක්ෂතාවයේ තියෙද්දීම ඒ තුලත් ආව හේතුඵල ධර්ම වෙන් කර ගැනීමේ දක්ෂතාවයේ තියෙද්දීම ඇහෙනකොට ඇහෙනකොට මේ තමන් අත්දකින්නදී එදිනදා ජීවිතේට නැත්නම් මේ අප සම්බන්ධ වී කටයුතු කරන තේරවාද ශාසනයට සම්බන්ධ වෙන ආකාරය දැනගන්න පුළුවන්. ඒ නිසායි මේ ධර්ම ඉදිරිපත් කරන්නේ ඒ වාගේම කල්යාණ මිත්‍රයෙක් තුළ පවතිනා වූ මේ ගුණ වාගේම සත්‍ය ආදී ධන කල්යාණ මිත්‍යා තුළ පවතිනවාද නැද්ද කියන එකත් අපි විසින් සොයාගන්න යුතුයි. ඒ පිළිබඳව අද ලැබී තියෙන කාලය අනුව විස්තර කරන්න අමාරුයි. ඒ ඒ ගැනත් අපි මේ කියන ලයිස්තුවටම එකතු කරන ಗುಣ වශයෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද තේදී කාලයේ විද්‍යාති කාලයේ සමාර වීම නිසා අද ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. මේ අසු ධර්ම කොටස් වල ඇත්තා වූ න්‍යායාත්මක කොටස් ඒ කියන්නේ මූල ධර්ම කොටස් ඒ වාගේම තම තමන්ගේ ජීවිත තුළ දැනට වඩමින් පවතිනා වූ ප්‍රායෝගික කොටස් කියන මේ දෙක සමබර කරමින් සියලු දෙනාටම තමන් තුළත් කල්යාණ මිත්‍ර ගුණ බෝ කරගනිමින් තව තවත් හොඳ කල්යාණ මිත්‍රයන්ගේ අසුරට ලං වෙන්න කල්යාණ මිත්‍රයන් තෝරා ගැනීමට දක්ෂතාවයේ ඇති වේවා එසේ ඇතිවීමෙන් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සමගිය ඇති වෙලා ඒ සමගිය තුල තපස එහෙම නැත්නම් භාවනාව පහස්ත්වයකටපත් වේවා කියන එකයි මේ ධර්මදේශනාවේ මූලික අදහස මෛත්‍රී කල්පනාව කරුණාකර කල්පනාව ඒ අනුව සියලුම දෙනා එකිනෙකා විසේ කල්යාණ මිත්‍යයන් බාටපත් වීමෙන් සියලු දෙනා තුළම දැනට වැඩමින් පවතිනා වූ අපේක්ෂා කරන්නා වූ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥා ආදී ගුණ ධර්මයේ ඉන්දිය ධර්ම වඩා ගැනීමට මේ ධර්ම දේශනාව ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියන මේ මෛත්‍රී සාගත කරුණා සාගත කල්පනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. සාවදාච අම්මේහි සම්රතං පුඤ්ඤ සම්පතං සම්මේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං සසාසනං ආකාසත්තා ච භුම්මන්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච භුම්මන්තා දීවානාගාමවිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං ඉදං වෝ ඥාදීනං හෝතු කිරිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ